ඒක ඇත්තටම ආධුනිකයට බරපතල ප්‍රශ්නයක්. ඒ මොකද කතාවේ තේමාවයි ඉදිරිපත් කරන වගේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපේ හිත ගොඩක් වෙලාට බාහිරවර්ති වෙනවා. ඒක නිසා මේ හරි අමාරුයි කතා කරන වෙලාවදී සතිය පිටවන්නේ සගෙන ආධුනිකයෝ ඒක මගහරවල යන්නේ කියලා. ඒ ගුරුමේ මම ඉගෙන ගත්තේ සයඩෝ ස්වාමීන් වහන්සේගෙන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ විෂය පිළිබඳ තමයි පරික්ෂාවක් කරනවා දැන් මේ කතා කරන්න ඕනේ පිළිබඳ විශ්වාසයක් ඇති වුණාට පස්සේ මේ උගුරට සතිය පිටව ගන්න එක ভাইබ්‍රේෂන් එක. එතන දිගටම ගාලා ශබ්ද පිටේ. ඒ ශබ්ද තමයි උගුරේ තල්ලේ අරිනේ වැඩිලා එක එක ශබ්ද හැදිලා ඉව යනවා. බෑ ඇතුලේ තියෙන සංඥාව පටලවෙන්නේ. ඉතින් මේක ඇත්තටම රූපස්කන්ධ වේදනාස්කන්ධ ඉක්මවලා සංඥාස්කන්ධය පිළිබඳ හොඳ පරිච්ඡයක් තියෙන කෙනෙකුට ඒ ශබ්ද කරන ගමන් ශබ්ද පිට කරන ගමන් කතා කරන ගමන් සතුටක් වෙන්න පුළුවන්. නමුත් ආ රූපස්කන්ධ වේදනාස්කන්ධ පිළිබඳව එච්චර පරිචයක් නැති කෙනාට සංඥාස්කන්ධය ඇති කරන මේ වික්‍රමය උගාවක් බරක්. එහෙනම් කියනවා මේ වෙලාවට ආධුනිකයට අපි කියනවනේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න කාර්ය වෙන ගින තැන්වල වාහනේ එලවන්න එපයි කියලා. ඒකට අපි සෙනඟ නැත්නම් කියලා ගන්න පුරුදු කරන්න. පුරුදු කරලා කරලා තමයි පස්සේ සෙනඟ ඉන්න තැන්වල පුරුදු කරන්න ඉගෙන ගන්න නිසා කතා කිරීම ඇත්තටම කියනවනම් යෝග ජීවිතයේ ප්‍රධානම වර. ඒ කියන්නේ ත්‍රිත්‍යක එක කියන්නේ භාවනාවට කියන විපස්සනාට කියන ප්‍රධාන වස තමයි ඒ කතා කරනකොට මොකද කතා කරනකොට පැහැදිලිවම පේනවා සෑහෙන ලැහැත්තිකින් ගියේ නැත්නම් අසීහ තමයි වැඩ කරන්නේ. ඒ නිසා හොඳටම චෙක් කරත හැකි දෙන්නෙක් නිසින්ද කතා කරගෙන ඉන්නකොට එක්කෙනෙක් අහගෙන පොඩ්ඩක් එක එකනා කතා කරන මාතෘකා තේමාවල් ලියන්න බෑ. කිසිම එජෙන්ඩාවක් නැහැ. මාතුක තේමාවල් පොඩ්ඩක් ලියන්නේ එක්කෙනෙක් මොනවා කියපුවා අනිත් කෙනා ටක් ගාලා ඒකට උත්තරයක් දෙන්නේ කිසි සම්බන්ධ නැහැ. එයාට කියන්න ඕන දෙයක් කියනවා. ඒක අනිත් එකනම් පමා වෙලා ඉන්නවා හරියට කතවහන්ක. දැන් ඩක් ගාලා ඒකට දානවා එක කිසිම සම්බන්ධයක් නැතිව ඒ අන්තිමට වැල ගැට ගහලා යනකොට ඒ කතාවේ මේ ආවල් දෙයට යොමු වෙච්ච ආසවලාගේ ආසාවක් ඉෂ්ට කෙරුවා කියලා එකක් නැහැ. තුවාලකින් සරව ගන්නවා වගේ ගොජු දාන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කතාව භාවනාවට ප්‍රධාන බාධාවක්. ඒක පේනවා කතාවේදී සතිය පිටවන්න තියෙන වෙහෙස. අනිත් එක ඒ වරුවක් කුඹක් වැඩ කරනට වැඩිය අමාරුයි කතා කරුවට පස්සේ ඉන්නේ. ඒක තේරෙන්නේ නැහැ. සමහරුන් දෙයක නැති වෙච්චාම ලෙඩක්. කතා කරන්න බැරි වෙච්චාම ඔළුව තද වෙලා ඉතින් කවුන්සලින් යනවා නම් මනම් පිටුත් කෙරේ. ඒ වෙන මේ කතා වල වැඩි වුණාට පස්සේ එන වේග වරු ගණන් විවේක අරගෙන සම්පත කරන්නේ. නිසා මේකට සෑහෙන ශක්තිය දවනවා. ඒ වචී සංඛාර ඒකට කියනවා මේ දස අකුසල් කර්මබත බලනකොට හතරක්ම සිද්ධ වෙන්නේ වචනේ. කයින් තුනයි වචන හිතෙන් තුනයි. හතරක්ම සිද්ධ වෙන්නේ වචනේ. ඒතන දෝරේ ගලන්න පටන් අරගත්තොත් කොච්චර භාවනා කරුවත් පොකුණ පිරෙන්නේ නැහැ. ලව පිරෙන්නේ නැහැ. මොකද දීත්වයක්. ඒ නිසා උඟක් වෙලාට අපිට දවල් දොරවල් ඉන්නකොට වෙන්නේ භාවනා හරියන්නේ නැති හේතුව ඒ කතාව පිළිබඳ ඇත්තම මාර්ග පාලනය කරන්න බෑනේ. අපි තේන කට්ටියට කතා කරන්න ඕන හරි මේ. එතකොට අරක මේ මුදාහැරීමක් වෙනවා. බැලුමකට කුපුරලා ගියා වගේ වෙනවා. නමුත් ඒ හොඳට අවදීන් කතා කරුවොත් වචනයේ මාත්‍රාව දැනගෙන. ඒකට කියනවා මුනිවත කියලා. මුනි කියලා කියන සමාහට ත්‍රිපිටකයේ මුනි කියන වචනේ ප්‍රඥාව කියලා සඳහන් කරනවා. මුනි කියන්නේ මියුට් ශබ්ද පිට කරන්නේ සරුවචන් වහන්සේ අත්‍යවශ්‍ය හේතුවකට මිසක් උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා කවුරු හරි දා බණකට ආරාධනා කරත් දානකට ආරාධනා කරත් කැමැතිනම් කරන්නේ නිස්සද්ද වෙන්න. අදිවාසේතු භගවා තුන්හි භාවේන කියලා කියනවා. බැරි නම් විතරයි වචනක් කතා කරන්නේ. මට ඉන්න විදියක් නෑ. අවල් කාරණාවක් කියලා. නැත්තම් කරබන්නේ. ඉතින් දන්න කට්ටිය දන්නවා මේ කරබන්නේ කියන්නේ පිළිගත්තා. සංගත භාවකදී වුණත් ඒ මොෂන් එක දානකොට කලින් කියලා පටන් ගන්නවා විරුද්ධ නම් විතර කතා කරන්න නිස්සද්දව හිටියොත් ඔයගොල්ලෝ එකඟයි කියලා මම පිළිගන්නවා කියලා ඉස්සලා සභාවට දැනුමක් දීලා මොෂන් එක දානවා. දානකොට අවු ඔබ්ජෙක්ෂන් නැත්තම් ඒ ඒ කියන්නේ අනවට. ඉතින් ඒක කතා නොකරන පැත්ත තමයි හදලා තියෙන්නේ. පැවිදි ජීවිතය සහ යෝගාවචර ජීවිතය ඉතින් භාවනා මධ්‍යස්ථානයේ විශේෂම උත්සාහ කරනවා. කරන කතාව ප්‍රයෝජනෙ සරකලා කරන්නේ එහෙම නැත්නම් gossiping එහෙම නැත්නම් මේ කතාව සඳහා කරන කතාව අපි හිතනවා කියේ හානියක් කරනවා.